සිත්තලවා වාසය කිරීමට අවශ්‍ය වන කාරණා ඉගෙන ගන්නට ඕන. මම ඊයේ පැහැදිලි කළා පැවිදි වෙනවා කියන කාරණාව ගිහිගි අතහැරලා පැවිදි වීම ලොකු යුද්ධයක් කරන එකක් කියලා. හැබැයි ඊට වඩා ලොකු යුද්ධයක් අවශ්‍යයි වැඩි සේනාවක්, ඒ කියන්නේ වැඩි හැකියාවක් ඊළඟට වැඩි ආයුධ ඒ හැම එකක්ම අවශ්‍යයි ඊළඟ යුද්ධ කරන්න පැවිද්දේ හිත්තලවා වාසය කිරීම කියන කාරණාව කරන්න. ඊටත් වඩා අමාරුයි ධම්මානුගම් පටිපදාව කියන එක. එතකොට දැන් ඔයාලා ඉගෙන ගන්නට ඕන නැත්තේ පැවිද්දේ හිත්තලවා වාසය කරන කරුණු. මම ඒකට උපකාර වන දේශනා ගණනාවක් පැහැදිලි කරලා පෙන්නවා. පැවිද්දේ හික්තලව වාසය කිරීම කියන කාරණාවට. ඉතින් ඒ කරුණු අපේ ජීවිතේ හුරු වෙනවා නම් සාමූහිකත්වයේ සමගිය හැම එකක්ම දැන් ඇත්තටම ඔයාලට කිසිදු කාරණාවක් ගැන ඌනතාවයක් සහ හිතන්න ඕනකමක් නැහැ. කිසිදු දෙයක් දැන් හැම එකක්ම මට කිව්වහම භෞතික වස්තු අවශ්‍ය නම් ඒවා කරලා දෙනවා. ඊළඟට ලෙඩක් දුකක් හැදුනහම ඒ කාරණාව කරලා දෙනවා. ප්‍රත්‍ය හැටියට ලැබෙන්න ඕන සියලුම දේවල් ලැබෙනවා. එතකොට පැවිද්දට අවශ්‍ය ජීවත් වෙන්න අවශ්‍ය කටයුත්ත සියල්ලක්ම ලැබෙනවා. ඒ වගේම ධර්මයේ අවශ්‍ය කාරණා සියල්ලක්ම ලැබෙනවා. ඒ හැම එකක්ම එක පැවිදි හිත්තලව වාසය කිරීම කියන කාරණා අපේ ජීවිතේ අපි නිතරම හුරු කරන්නට ඕන. ඒ නිසා තමයි මම අර කිව්වේ පිරිස එක්ක ඉන්න වත් පිළිවෙත් කරන්න හැම වෙලෙම සාමූහිකවම යම් කටයුත්තක් කරන්න උත්සාහ කරන්න හුදකලා වෙන්න දඟලන්න එපා. මොකද හුදකලා වීම ඔය <clears throat> දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන සූත්‍ර හැම එකම පැහැදිලි කරනවා හුදකලා වීම අවශ්‍ය වෙන්නේ ගොඩාක් ඉහළට ගියායට. ඒතකොට හුදකලා වීම කියන එක ඔයාලට අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලට පහසුවෙන් ඉන්න පුළුවන් වෙන අපි හැමෝටම කුටි දීලා කියනවා. එතකොට පහසුවෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒක හැම වෙලෙම හුරු කරගන්නට ඕනේ නිදා ගන්න සහ තමන්ගේ පුද්ගලික වැඩක් මොනවා හරි වැඩක් ඒ කියන්නේ මොන හරි ලියන්න දෙයක් තියෙනවා නම් ඒ වගේ දෙයක් එක්ක විතරක් ඉන්න කුටියේ මොනවත් වැඩක් නොකරන අවස්ථාවක හැම වෙලෙම එළියට ඇවිදලා වැඩක් කරන්න. එක්ක වත් පිළිවෙතක් කරන්න, එක්ක සජ්ජායනාවක් කරන්න, ඒ වගේ දෙයකට සම්පූර්ණයෙන් හුරු වෙන්නට ඕනේ. එහෙම හුරු වුණොත් අපේ ජීවිතයේ යෙදෙන්න යම් කිසි දේවල් ටිකක් තියෙනවා. දැන් ආරණ්‍යයක් හැටියට අපිට තනක් තියෙන නිසා ආරණ්‍යයේ පිරිසිදු භාවය, අලංකාරය, ඒ වගේ දේවල් ගැන හිතන්න පුළුවන්. ඊළඟට මේ ගුරුවරයාගේ වැඩ උපස්ථාන කරන කටයුතු ගැන හිතන්න පුළුවන්. ඒ දැන් මම පුජ්‍යලිකව හැම එකක්ම මගේ වැඩ අනිත් අයට දැන් පොඩි හාමුදුරුවෝ පොඩි හාමුදුරන්ට ඔක්කොම ටික දීලා තිබුණේ ඒ අර මම මගේ වැඩ කරගත්තොත් එහෙම මේ ඔයාලට කරන්න දෙයක් නැති වෙනවා. මොකද අතීතයේ තිබිච්ච වැඩ පිළිවෙල අද නැහැ. ඉච්චරවත් නැහැ. එතකොට එහෙනම් වතුර අදින්න කියලා දෙයක් නැහැ. කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝම ගුරු වෙන්නට ඕනේ. කියන්නේ වැඩ වත් පිළිවෙත් කියන කාරණා තියෙන පොඩි දීපමක් කරන්න. එහෙම හුරු වුණොත් එහෙම අපට අර පැවිදි හිතවල වාසය කරන්න අවශ්‍ය ගොඩාක් කාරණා ඇති වෙනවා. ඊළඟට මම දැන් පැහැදිලි කරලා දෙන්නේ තවත් පැවිදි හිතවල වාසය කරන්න අවශ්‍ය කාරණා කියන සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන සංයුත්නිකය හතරේ සාරිපුත්ත සද්දවිහාරික සූත්‍රය මේකත් හරි ලස්සන සූත්‍රයක්. ඒකන් සමයන් ආයස්මා සාරිපුත්තෝ සාවත්‍යයන් විහෙරට ජේතවන අනාථ පිණ්ඩිකස්ස ආරමේ කාය සාරිපුත්ත උත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩවාසය කළා. අතකෝ අඤ්‍යතරෝ භික්ඛු යේන ආයස්මා සාරිපුත්තෝ තේනපසංකමේ. ඊතර භික්ඛුව සාරිපුත් සායනාස ළඟට එළඹලා එළඹිලා උපසංකමීත්ව ආයස්මත්තා සාරිපුත්තේන සද්දින් සම්මෝධ. සාරිපුත් ස්වාමීන් වහන්සේ සමග සතර සාමයේ කියලා සම්මෝධනීයන් කතං සාරාණී සාරාණීයන් විචාරීත්වා ඒකමන්තං නිසී සතර සාමීති කියලා එකත් පස්සට වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝකෝසෝ බික්කෝ ආයස්මන්තං සාරිපුතං එතදෝ එකත් පස්ස පිට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහෙම කිව්වා. සද්දිවිහාරිකෝ ආවසෝ සාරිපුත්ත බික්කු සික්කම් පච්චවෙත්තාය හීනාය හීනාය වත්තෝති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කියනවා සාරිපුත්තයනි සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ කියන්නේ ඒ හිටපු තැනක හිටපු ගෝලීක වික්ෂුවක් ශික්ෂාව හැර අපහැරලා හීනස්ත්වයට පත් වුණා කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගෝලයේ බලන්න එතකොට කිසි බව දැන් මම ඔයාලට කිව්ව නේද ඔයාලා පැවිදුණාට පස්සේ හරි ලස්සනයි කියලා. හරි ප්‍රියශීලී කියලා. ඒ ලස්සන ප්‍රියශීලී බව බාහිරට කීවරයෙන් පවා ඉන්නේ ඒ පැවිද්ද කියන කාරණාව මහා ශ්‍රේෂ්ඨයක්. දැන් අපි ගත්තොත් එහෙම රටේ ප්‍රධානීව ප්‍රධාන අය ගත්තාම ප්‍රධානී පාලනය කරන අය කොච්චර වයසද කියලා ලස්සනයි. ඒ දැන් අපිට ඒක හිතෙන්නේ නැහැ නේ කාරණාව ඇයි කියලා. අපි ගොඩක් වෙලාවට දකින්නේ මේකප් කරන එක ගැන විතරනේ. දැන් මේකප් කරන හැමෝම සොය විදියට නැහැනේ. එයාලගේ තන විශාල පුණ්‍ය ශක්තියක්. ඒ පුණ්‍ය ශක්තියත් එක්ක තමයි යාළට මේ ස්වરૂප සම්පත්තිය බකිනේ. රටක් පාලනය කරනවා කියන කාරණාව නිකන් එන එකක් නෙමෙයි. ඒතර විශාල පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඒතර පැවිද්දට එනකොට අර පැවිද්ද තුල තියෙනවා විශාල පුණ්‍ය ශක්තියක්. ඒ පුණ්‍ය ශක්තියත් එක්ක අර ප්‍රියසිර කියන්නේ ඇත්තටම අපට තේරුණා නේද? ලෝකයා තේරුම් ගත්තට කෙස් රැවුල් තියෙද්දි ඒක හැඩ කරලා හොඳ ලස්සන ඇඳුම් ඇඳලා ඒ කියන්නේ ඇත්තටම එතන විචූරණයක් මිසක් ලස්සනක් නෙමෙයි තියෙන්නේ. ලස්සන කියන එකේ තියෙන ප්‍රියශීලී භාවය. ප්‍රියශීලී භාවයත් එක්ක තියෙන ලස්සනකම තමයි සැබෑම ලස්සනකම කියන්නේ. ඉතින් ඒ නිසා පැවිද්දට ආවම හරි ලස්සනයි. එතකොට ඒක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ ශ්‍රේෂ්ඨ කාරණාව එක බලනකොට නිහි ජීවිතය කියන්නේ හීනත්වයක්, පාඩයක්. ඉතින් ඒ නිසා බුදු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා අන්න හීනත්වයට පැත් වෙලා කියලා. එවං හේතං ආවුසෝ හෝති ඉන්ද්‍රියස බුද්ධද්වාරස්ස භෝජනේ අමත් අමත්තඤුනෝ జాగරියං අනන යුත්තස්ස ඕකේ හිමව තමයි ඇවැත්නි ඉන්ද්‍රිය සංවර නැත්තම් භෝජනේ මාත්‍රාව නැත්තම් జాగරියාන් යෝගේ නැත්තම් ඔක වෙනවා සෝවතාවුසෝ බික්කු ඉන්ද්‍රියස බුද්ධද්වාරෝ භෝජනේ අමත්තඤු జాగරියං අනුයුත්තෝ යාව ජීවං පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං සංතා නිස්සචීති නේ සංසානං විජ්ජති යම් කිසි කෙනෙකුට නැත්නම් ඉන්ද්‍රිය සංවරය ජාගරියාණ යෝගී භෝජනීය මත්පඤ්ඤතාවේ නැත්තම් ජීවිතාන්තය දක්වාම පිරිසුදු බඹසර රකින්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ කියනවා. ඔන්න කරුණු තුනක් පැහැදිලි කරා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පිරිසුදු බඹසරක් රැකෙන්නේ නැහැ කියනවා සතු තුනක් නැත්තම් ඉන්ද්‍රියේසු අගුත්වද්දහාරෝ. ඉන්ද්‍රිය ගුත්වද්දහාරේ නැහැ. ඉන්ද්‍රයන් රැකීම නැහැ. භෝජනය අමත්වන්නේ. භෝජනයේ ප්‍රමාණය දන්නේ නැහැ. භෝජනයේ ප්‍රමාණය කියන්නේ කොයි විදිහට දති යුක්ති කියලා දන්නේ නැහැ. జాగරියන් අනුනියුක්තෝ. జాగරියානියෝගේ නැහැ. ඒකෝට මෙන්න මේ කාරණාව නැත්තම් ඒක ඒක එහෙම තමයි කියනවා. එහෙම ප්‍රවිද්ද ඉන්න බෑ කියනවා. සෝවතාවසෝ බික්කු ඉන්ද්‍රියසු ගුත්වද්වාරෝ භෝජනේ මත්තඤ්ඤෝ జాగරියන් අනුයුක්තෝ යාව ජීවම් බ්‍රහ්ම පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යං සංසාරනිස ප්‍රීති තහනමේටන් විජ්ජති. ඒ වගේම යම් කිසි කෙනෙක් జాగරියා නියෝගී යුක්ත නම් ඉන්ද්‍රිය සංවරණ බොහෝජරී මාත්‍රාව දන්නවනම් අනිවාර්යයෙන්ම ඒකන බඹසර පිරිසුදු බඹසර වාසය කරනවා කියන එක සිදු වෙනවා කියනවා. මොන දැන් විස්තර කරනවා. කතංචාවසෝ ඉන්ද්‍රියසු ගුත්වද්වාරෝ හෝති. මොකක්ද වැටනේ ඉන්ද්‍රිය රැකීමෙන් වාසය කරනවා කියන්නේ. ඉදාවසෝ බික්කු චක්කුණ රූපං දිස්වා නනිමිත්තක් ගාහි හොති නානබඤ්ඤණක් ගාහි හොති යතා යතහාදි කරන මේතං මේ චක්කු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස් අන්වාසයෙන් අන්වාස වේයු තස්ස සංවරාය පටිපටිති රක්කති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියං සංවර සංවරං ආපජ්ජති අන්න චක්කු ඉන්ද්‍රිය සංවර කරනකොට මොකද වෙන්නේ ඇසෙන් රූප දැකලා නිමිති ගන්නෙ නෑ අනුව්‍යංජන ගන්නෙ නෑ. එතකොට එහෙනම් මේක සම්පූර්ණයෙන්ම කියන්නේ ප්‍රධාන වශයෙන්ම සේකත්වයත් එක්ක නමුත් අපේ හික්මීම තියෙන තෝනේ අර සම්බස්සූත්‍ර පැහැදිලි කරපු සංවරා සංවරයෙන් ආශ්‍ර ප්‍රහාණය කරනවා කියන කාරණාවමයි නිමිති අනුනිමිති නොගන්නා බව. එතකොට අපට බාහිරට යොමු වෙන තැනදී ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මනසිනුත් තියෙන ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් අපි සරල වශයෙන් ගත්තොත් එහෙනම් අපි සරල වශයෙන් ප්‍රතිපදා හුරු කරනකොට මානසික අරමුණක් ආවා කියලා ගන්නකො දැන් මේ අරමුණ තියාගෙන පැහැවෙනවා කියන්නේ අන්න නිමිති අර නිමිති ගන්නවා කියන්නේ ඒක ඔස්සේම විඳවනවා කියන්නේ පැහැවෙනවා කියන්නේ එතකොට අන්නේ කාරණාව නොවෙන්නට ඕනේ එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ හැම එකකින්ම නිමිති යන නිමිති නොගන්න බව තියෙනට ඕනේ. එතකොට අසංවරකමින් යන අකුසලයක් වෙනවද? යකුසලයට එන්න ඉඩ නැති වෙනවා. ඔන්න එහෙනම් ඇස කනාසී දිවකය මනස සංවර කර ගැනීම තියෙනවා නම්. ඒතර මේ කාරණාව තියෙනවා නම් එකක් පළවෙනි කාරණාව එයාට පිරිසුදු බඹසරක් යාව ජීවම වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි කාරණාව පැහැදිලි කරනවා කතංචාවතෝ භෝජනේ මත්තන් යෝති. භෝජනේ මාත්‍රාව ගන්නවා කියන්නේ මොකක්ද? ඔන්න භෝජනේ මාත්‍රාව පොඩ්ඩක් ගන්නවා කියන එක නෙමෙයි. ඔන්න මේකේ ලස්සන පැහැදිලිනවා භෝජනේ මත්තන් යෝ කියන්නේ මොකක්ද කියලා. භෝජනේ මත්තන් යෝ කියන්නේ ප්‍රමාණය දන්නවා. ප්‍රමාණය දන්නවා කියන්නේ ගන්න සයිස් එක නෙමෙයි. ප්‍රමාණය කියන්නේ ඒක ගන්න විදිහ. ගන්න ආකාරය. අන්න ඒක ප්‍රමාණය. එතකොට මේක පැහැදිලි කරන්නේ සබ්බා සූත්‍රයේ පටිසේවන පහදබ්බා කියන ක්‍රමය. මොකද්ද? ඉදාවසෝ බික්කු පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේති නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණ යාවදේව විමස කායසිරිය යාපනාය විහිංතු ප්‍රත්‍ය බ්‍රහ්මචර්යානුග්‍රහය ඉති පුරාණංච වේදනම් පටිසංකාමේ නවංච වේදනං නූපාදේශනම් යාත්‍රාඥ භවිෂති අනවජිතාච පහසු විහාරෝ ചാති ඒවං කෝ ආවසෝ භෝජති මත්තන් හොදි දැන් බලන්න මම කලින් ඒ සබ්බාසූත්‍රය පැහැදිලි කරලා කිව්ව පන්තරයක් නෙමෙයි මේක දැන් ඔයාලගේ පැවිදි ජීවිතය හැටියට හුරු වෙන්න කවන ඒක හිතට කාවක් ගන්න ඒකත් මම පැහැදිලි කරා හැබැයි යථාර්ථවාදව ගන්නකොට මන්තරයක් හැටියට මතුරන එකක් නෙමෙයි මේක මෙතන තියෙන්නේ මේ කොහොමද ආහාරය ගන්නෙ ආහාරං ආහාරේති කොහොමද ආහාරයක් අනුභව කරන්නේ පටිසංඛා යෝනිසෝ නුවණින් ඒකේ යෝනිසෝ යෝනිසෝ කියනකොට යෝනි කියන්නේ ඒ ප්‍රභවය කියන්නේ ආහාරයේ කෘත්‍යය. ආහාරයම් කෘත්‍යයක් වෙනවාද? ඒකට අනුවම නුවණින් විමසනවා. ඒකට අනුවම නුවණින් විමසනවා කියන එකටයි පටිසංඛා යෝනිසෝ කියන්නේ. ඒ කියන්නේ ආහාරයේ කෘත්‍ය ආහාරයේ සිදුවන කෘත්‍ය අනුව නුවණින් විමසනවා. ඒ ආහාර කෘත්‍ය මොකද්ද? ඒක ජවය, මදය, අලංකාරය පිණිස නෙමේ හුදෙක්ම මෙන්න මේ කයෙහි පැවැත්මට, යැපීමට බඹසර වාසය කරන්න පහසුව පිණිස පැරණි වේදනාවල් දුරු කරන්න. ඒක බලන්නේ බඩගින්න කියන්නේ වේදනාවක් නේ. ලෙඩක්. අසනීපයක්. දැන් අද ගොඩක් වෙලාවට මේ සමහර අද අය පුරු වෙලා ඉන්නවා කියන්නේ ගිලම්පස කියන්නේ ලෙඩ වුණාට පස්සේ ගන්න එක. එතකොට හවසට මේ ගිලම්පසක් මොනවත් පළතුරු විසක් හරි මොනවත් ඒකක් හරි ගන්න එක අර්ථයක් නැහැ කියන කතාව කියන්න හුරු වෙච්ච සමාජයක් තියෙනවා. මේ බඩගින්න කියන්නේ ලෙඩක්, වේදනාවක්. එතකොට අන්නේ වේදනාව දුරු කරගන්න කයට පහසුව ලැබෙන විදිහට යම් කිසි දෙයක් ඒකට අදාළ විදිහට පාවිච්චි කරනවා. එතකොට එහෙනම් මේ ආහාරය ගන්න පැරණ වේදනාවන් දුරු කරගන්න ජීවිත යාත්‍රා පවත්වා ගන්න අනුස් වේදනාවන් උපදින්න කියන මෙන්න මේ කාරණාව පිණිසයි ගන්න. එතකොට දැන් මේක මම සබ්බා සූත්‍රය පැහැදිලි කරද්දී ගොඩාක් විස්තර කරා ජීවිතයේ සත්‍යයක් හොයන කෙනෙක් ජීවත් වෙනකොට ජීවිතයේ යැපීම පිණිස උපකාර වෙන සේවනය කරන කාරණාවක් තමයි කැම ගන්නවා කියන්නේ. අර සත්‍ය දකින චින්තනයක් ඇති කෙනෙක් ඒ චින්තනයත් එක්ක තමයි ආහාරය ගන්නවෙන්නේ. එතකොට ඉතින් ආහාරයේ ප්‍රමාණය දන්නවා කියන්නේ මොන ප්‍රමාණයද? මොකක් සඳහාද ගන්නේ? මොකක් සඳහාද ගන්න එකටයි ආහාර ප්‍රමාණය. දැන් අද ගොඩක් අය හුරු වෙලා ඉන්නවා මේ ටිකක් ගන්නවා කියන එක. ටිකක් ගන්නවා කියන එක නෙමෙයි. ආහාරේ ප්‍රමාණය දැනගෙන ගන්නවා. දුකකටද ගන්නේ කියලා දැනගෙන ගන්නවා. අන්න ඒක තමයි භෝජනයේ මත්සන්විතාවය කියලා කියන්නේ. පතංචාවසෝ జాగරියන් අනියුත්තෝ හොත් දැන් නිදිවරාගෙන භාවනා කරනවා කියනොත් ඕකත් පටලවාගෙන තියෙනවා. නිදිවරාගෙන භාවනා කරනවා කියන්නේ නිදා ගන්න නැතුවම ඉන්නවා කියන්නේ. නෑ ඒක නෙමෙයි. ඔන්න පැහැදිලි කරනවා නිදි වරාගෙන යෙදෙනවා කියන කාරණාව. ඉදාවසෝ භික්ඛු දිවසං සංකමේන නිසජ්ජාය ආවරණීය ධම්මේ චිත්තං පරිශෝධයති. දිවා කාලයේදී සක්මණෙන් සහ ඉඳගෙන නීවරණ ධර්මයන් ඉවත් කරනවා. දැන් ඔයාලට වත් පිළිවෙතක් ඔයාලා හතුටින් කරනවා නම් ඒකිනුත් නීවරණ ධර්ම ප්‍රහාණය. දැන් මෙතන පෙන්වන කාරණා පෙන්වන්නේ ධර්මයට එක්කම යන ප්‍රතිපදාව. අපිට මූලික හික්මීමක් කරනකොට වත්පිළිවෙතක් පවා කරනකොට අපිට පුළුවන් හිතේ සතුටක් එක්ක කරන්න. ඒ හැමදේම අර පීඩාවක් වෙන්නේ නැතුව කරන්න පුළුවන්. ඒකට පුදුම සහනයක් තියෙනවා. හත්‍යා පටමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණයෙහි ධම්ම චිත්තම් පරිශෝධයති. අන්න රාත්‍රී පළවෙනි යාමේ. රාත්‍රිය කොටස් තුනකට බෙදෙනවා. එතකොට තුනකට බෙදුවොත් එහෙනම් කීයද? හතර ඒවා තුනක් නේද? පැය 12ක් නේ. හතර ඒවා තුනක්. එතකොට හතරේව තුනක් කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි කොටස, ඒ කියන්නේ පළවෙනි කොටස තිබුත් 6 ඉඳන් 10 වෙනකම්. මම ඒක හැම වෙලෙම කියන්නේ 9:00මාර 10 10 වෙනකොට නිින්ද යන නිදා ගන්නට ඕනේ. නැත්තම් මොකද දවසම අමාරුයි. 9 ඉඳලා 10 වෙනකම් මේ සාමාන්‍යයෙන් 6 ඉඳලා 10 වෙනකම් රාත්‍රී පස් මේ පටම යාමේ කියන්නේ. එතකොට ඒකෙදි මොකද කරන්නේ? සක්මනේ ඉඳගෙනයි අන්න දාගෙන යෙදෙනවා. සත්‍ය මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන ශ්‍රීයසෙයං කප්පේටි පාදම් පාදේ පාදං අච්ඡාදහය සතෝ සම්පජානෝ උත්හස උත්හාන සංඤි මනසිකරිත්වා නැගිටින සිහිය ඇති කරගෙන සිංහසෙයාවෙන් හතපෙනවා මේ ජාගන යනෝග ගැන කියන්නේ රාත්‍රී මධ්‍යම යාම. ඒතකොට තවත් හතරක් ගත්තොත් එහෙම 10 දෙක කාලෙදි මේ කියන්නේ. රාත්‍රී මධ්‍යම යාමේ හැදෙනවා. ඊළඟට සත්‍ත්‍යා පච්චිමං යාමං පච්චුට්ඨාය චංකමේන නිසජ්ජා ආවරණීයෙහි ධම්මේහි චිත්තම් පරිසෝදේ රාත්‍රී පසු යාමේ. ඒ කියන්නේ පාන්දර ටික දෙක හය කාලේ. ඒ කාලේ මොකද වෙන්නේ? අන්න අර විදිහටම සිහියෙන් යුක්තව සක්මන තමයි දෙකන ඇසිරෙනවා. තස්මාති ආවසෝ එවං සික්කිත නිසා වැටෙන්නම හික්මෙන්නට ඕන. ඉන්ද්‍රියස බුද්ධද්වාරෝ භවිස්සාම භෝජනේ මත්තන් යෝගා කරියානෝ අනුයුක්තෝ එවං යෝ ආවසෝ සික්කිත බමිහිම වැටෙන්න හික්මෙන්නට ඕන. දැන් මේකේ හරි ලස්සන තව කාරණාවක් ඇතුලෙන් යනවා. ඔන්න ඕක ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඔයාලට හිතනවද දන්නේ නැහැ. ඒ තමයි දැන් මේ කාටද ඇවිල්ලා කියන්නේ? කාර්යපුත සාමනා. කාර්යගෝලය කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෝලෙක් ඉන්නවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් ගෝලෙක් ඉන්නවද? දැන් නෑ. දැන් ඒතකොට සාරිපුත්‍ර ස්වාමීන් ගෝලෙක් ඉන්නවා කියන්නේ? නෑ. සාරිපුත්‍ර ස්වාමීන් ගෝලෙක් ඉන්න නෙමෙයි දැන් කියන්නේ. කලින් සාරිපුත්‍ර ස්වාමීන් ගෝලෙක්. දැන් සාරිපුත්‍ර ස්වාමීන් ගෝලෙක් නෙමෙයි. මේ කාරණාව කිව්වට පස්සේ කියන්න අපේක්ෂා කරලා මෙහෙම හික් වෙන්න කියලා. අරයා ගැන කතාවක් තියෙනවද? එයා ගැන කතාවක් නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ යම් කිසි දවසක අපිටම කාට හරි සිවුරවරින්ද මොන හරි කාරණාවක් හිතනවා කියන්නේ. එතනින් පස්සේ ආයෙත් නෑ. මට අමද්දස්සේ කියපු ලස්සන කාරණාවක් මතක් වෙන අතරම කීප දෙනෙක් සිවුර ඇරියනේ. ඒ කියන්නේ ඒ නුවණ මදකම සහ මේව නැතිකමත් එක්ක මේක යම් කිසි ඕනම කෙනෙක් සිවුරු අරින්න හිතෙනවා නම් එයාගේ හේතුව තමයි වෙන කිසි දෙයක් නෙමෙයි జాగరియాని යෝගය නැහැ, භෝජනීය මත්සන්නිතා නැහැ. එතන ඉතින් අනිත් පැත්ත ගත්තොත් ජාගරයන් යෝගය නැහැ කියන්නේ නිදිමයි. භෝජනීය මත්සන්නිතාවේ නැහැ කියන්නේ පෙරේතකමින් කරනවා කියන්නේ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ කියලා කියන්නේ කිසිම සංවර ජීවිතයක් නැහැ කියන්නේ. එතකොට එහෙම ජීවිතයක් නිසා තමයි සිවුරට හිතෙන්නේ. සිවුරු ඇරියට පස්සේ එයාලා මට අයිති නැහැ. එතකොට එයාලා ගැන හොයන්න අයිතියක් නැහැ. හොයන්න හෙවීමක් කියන කාරණාවක් ආයෙත් මේ මෙහෙම කරන්න මෙහෙම කරන්න පැවිදි වෙන්න උපකාර කරන්න එහෙම සංගරයක් නැහැ. එතකොට ඉවරයි වැඩි. ඔය මම උදව් කරන්න ගැන කතා කරනකොට අමද්දස්සී ඔය කාරණා මට සිහි ගන්නවා. එතකොට ඇත්තටම ඒ ඒ ඒක තමයි මේ දැන් දැන් සාරිපුත්‍ර සානහසේ ගෝලෙක් නැහැ. දැන් යා සිවුවල කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න යම් කිසි මොහොතක අපට චීවරය අයින් වුණා නම් ඒ චීවරය අයින් වෙන තැනදී ගුරුවරයාට අයිති නැහැ. ඒක නීත්‍යානුකූලව රෙජිස්ටර් එකේ තිබ්බට පැවිද්දක් හැටියට සාසනානුකූලව අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. ආ ඊට පස්සේ යාකරේ අනුකම්පාවක් කියන එක මොකද ඒ ආදිම වැරද්දක් නිසා නෙවෙයි. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. එහෙනම් මේ වැරද්ද හදාගන්න දැන් මම ඔයාලට ඒක නිතරම පැහැදිලි කරන්නේ. මොන ප්‍රශ්නාවක් දැන් ඔයාලට දැන් සිවුරු ඇල්ලා ගියාට පස්සේ ආයෙ කර්ම කියලා ගනී කියන කාරණාව නෙමෙයි දැන් ප්‍රශ්නියාවට පස්සේ ඒක නොයන්ද කාරණා නැති කරගන්න ඕනේ. දැන් ප්‍රශ්නය දැන් පීඩාව දැන් අසහනය මොනවා හරි චිත්ත පීඩාව. දැන් ඇත්තටම මට සතුටක් ඇති වෙනවා. දැන් ඔයාලට මේ කියන්නේ ඇත්තටම අපේ උපකාරී නිසා තමයි මේ ඔයාලට අර පීඩාවක් එන්න නැති වෙන විදිහට මේ දැන් දවස් දෙකයි දවස් දෙකක් ගත වුණා. ඒ දවස් දෙකක් පීඩාවක් විඳින්න නැතුව ඉන්න පුළුවන් වුණා කියන කාරණාවෙන් අර සතුටක් අපි භුක්ති විඳින්න තමයි. ඔව් මම අර එදා ඊයේ කිව්වේ ඊළඟට අපට සතියක් ඉන්න පුළුවන් වුණා. පැවිද්ද තුළ මාසයක් ඉන්න පුළුවන් වුණා. මෙන්න මේකත් එක්ක සතුටු වෙන්න තමයි. ඒ සතුටත් එක්ක තව ප්‍රමුදිත භාවය එනවා. ඒ ප්‍රමුදිත භාවයත් එක්ක මොකද වෙන්නේ? මේක දිගට යන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? සතුට නැති වෙච්ච එකම අන්න හිතට පීඩා වෙනවා. දැන් මම ඔය ඉතර කියන්නේ දැන් ගෙදරට කෝල් එකක් කරනකොට මගෙන් අහලා ගන්න කියලා වෙන කිසි දෙයක් නිසා නෙමෙයි ඔයාලා රකින්න ඕන නිසා. මොනවා හරි අපිටම හිතට ප්‍රශ්නයක් ආවා කියලා. මට කියන්න අවස්ථාවක් උදා වුණේ කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? හිතට ප්‍රශ්නයක් ආව ගමන් අන්න අර බැඳීම තියෙන්නේ මමත් එක්ක නෙමෙයි එතකොට අර ගෙදර සම්බන්ධය නිසා ගෙදරත් එක්ක බැඳීම තියෙනවා. එතකොට අරක හිත ඒ කියන්නේ නිකම් මේක හිතට බැඳලා යනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා හැම වෙලෙම අර වත්තක්ඛන්දකේ සිහි කරගන්න. වත්තක්ඛන්දකේ සිහි කරගත්තොත් ඔයාලට කවදාවත් ඒක අනුව කටයුතු කරොත් වරදින්නේ නැහැ. සීලේ සීලය හැදෙන්නේ මේ සියලුම පරිදි ජීවිතය හැදෙන්නේ වතුත් එක්ක. වත් වත් කියන කාරණාව නැත්නම් හැදෙන්නේ නැහැ. එතකොට දැන් ප්‍රධාන වශයෙන් ආචාර්යවරයාගේ වැඩපිළිවෙල ආචාර්යවරයාට කියලා හැමදේම කරනවා. දැන් ඒකෙදි මම පුන පුනා තවත් දේශනාවලදී පැහැදිලි කරා. හැම දෙයක්ම ආචාර්යවරයාට කියන්න ඕන කියන අඩුම තරමින් තමන්ගේ පිරිකරක් වෙන කෙනෙකුට දෙන්න. තමන් වෙන කෙනෙක් තමන්ට වෙන කෙනෙක් දෙන පිරිකරක් ගන්න. එතකොට අර ඒකින් කියන්නේ මේ හිර කරා කියන එක නෙමෙයි. දැන් අපිට කෙනෙකුට දෙන්න පුළුවන් හිර කරක් නෑ. ඒකින් වෙන්නේ බන්ධනය කියන්නේ. ඒ කියන්නේ ආචාර්යවරයාගේ තියෙන විශ්වාසය කියන්නේ. ඒකත් එක්ක මම අර කලින් පැහැදිලි කරේ තමන්ගේ දියුණුවක් කරනවා නම් ඒ දියුණුව අයිති ආචාර්යවරයාට කියලා. එතකොට අර අර බන්ධනයත් එක්ක මොකද වෙන්නේ? ඒක ප්‍රායෝගිකවම ඉස්මතු වෙනවා තමන්ගේ හැම වැඩක්ම ආචාර්යවරට අයිති කියන කාරණා. එහෙම වුණාට පස්සේ කවදාකවත් චිත්ත පීඩාවක් එන්නේ නැහැ. මම ඔය කලින් පැහැදිලි කරේ දැන් මම විශේෂයෙන් මගේ මම දැක්කේ මගේ කියන අයත් එක්ක කියලා. අනිත් පැයගෙත් මට කෙලෙසයක් ආවම දැනෙනවා වැඩි. කෙලෙසයක් ආවම ඒක මට දැනෙනවා කාටුණා. මොකද සත්‍යයක් නේද කොට. කාටුණා කෙලෙසයකින් පීඩා ගන්න දැනෙන වැඩි. දැන් මගේ කෙනෙක් කියනකොට මට කෙලෙසේ පීඩා විතරක් නෙමෙයි වෙන මොනවා හරි අපි හිතමු අසනීපයක් කියන කාරණාව. ඒකක් ඇති වුණා. දැන් ඔය මම ඔය පොඩි හඳුනන මොනවා හරි මේ ප්‍රශ්න ඔය කරන්න උත්සාහ කරන්නේ. ඒක මගේ දෙයක් වෙනවා. එතකොට ඒක හොඳට ඒ කියන්නේ අර එහෙම දැනෙනකොට ඔයාලගේ මගේ අතර කියන්නේ විරස් බවක් දුරස් බවක් කියන්නේ නැහැ. අර කල්යාණ මිත්‍රත්වය කියනකොට ඒක ගොඩාක් ප්‍රායෝගිකයිනේ. එතකොට ගුරුවරයයි කල්යාණ මිත්‍රයයි ඔක්කොම එකට ආවට පස්සේ අර දුරස් බවක් කිසි කාරණාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අන්න ඒ කාරණා ටික හොඳට හිතන්නට ඕනේ. මේ කරුණ පුරුදු කරන්නට ඕනේ. මේවා හුරු කරනවා නම් අපේ ජීවිතේට කවදාවත් වරදින්න කියන්නේ වරදිනවා නම් හොඳට මතක තියාගන්න. ඔයාලට මොනවා හරි දෙයකින් අසහනයක් එනවා නම් ඒ එන්නේ ඔයාලා මට මොනවා හරි මූලිකව නොකිව්වට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ආවම නොකිව්වනම් අන්න අසහන වෙනවා. ඊළඟට විඳවනවා. ඊළඟ තමයි මම මේක නිතර කියන්නේ නිතර සිහිවෙන්ද කියන්නේ ඒවක් කරයි කියලා. හොඳට මතක තියාගන්න. ධම්මාදම පටිපන්න බවට යන්න නෙමෙයි එක තියෙන්නේ. අපි හිත්කලවා වාසය කරන්න උත්සාහ කරන්නට ඕනේ. ඔයාලට මම කවදාවත් වැඩ පිළිලක් නොදී ඉන්නේ නැහැ. මොනවා හරි වැඩ පිළිවෙලක් දෙනවා. එතකොට ඒ දෙන වැඩ පිළිවෙල කරගන්න ඇති. එතනින් එහා මොනවා හරි කරන්න කිව්වොත් ඒ මොකද වෙන්නේ? අන්න අපිට මේ ඊළඟට මොකද දැන් ඔයා දැන් ඔයාලා වගේ මාත් වැඩිච්ච කෙනෙක්. මමත් මූලික මුල් පැවිදි සමයක් ගත කරපු කෙනෙක්. ඒතර මටත් තියෙන මුල් පැවිදි සමයක අත්දැකීම්. ඒතර මේ මුල් පැවිදි සමයේ හිටිය යුතු විදිහක් තියෙනවා. අපි කොච්චර ධර්මය දැනගත්තත් අපිට කොච්චර භාවනා කරන්න පුළුවන්කම තිබ්බත් මුල් පැවිදි සමයේදී අර කාරණාවක් අපි දැඩිව කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක වැටුනොත් එපා වෙන්නේ පැවිද්ද. වෙන එකක් නෙවෙයි. ඒක වැටුනොත් එහෙනම් එපා වෙන්නේ පැවිද්ද. එහෙම අත්දැකීම් ලැබලා තියෙන අපි හරියට ගොඩක් අය. රටකට පුරුදු කරගෙන බණ භාවනා කරන්න යනවා. දැන් දැන් ධර්මයේ හැසිරෙන්න උපකාරයක් වෙන මහණ වෙන්නේ කියලා හිත අතකට පුරුදු කරගෙන ඒක වීඩියෝ කරන්න ගියා කියලා ඒක වෙන්නේ නැහැ දැන් අපි හිතමුකෝ මෙහෙම ගිහි කාලෙත් ඒක වෙන්නේ නැත්තම් පැවිදි වුණාම කියන්නේ පැවිදි වුණා කියන්නේ හොඳට තේරුම් ගන්න ඇඟට රෙද්දක් දා ගැනීම නෙමෙයි ඇඟේ වස්ත්‍රය අයින් කර වස්ත්‍රය වෙනස් කිරීම නෙමෙයි පැවිද්ද කියන්නේ පැවිද්ද කියලා කියන්නේ පැවිද්දට අවශ්‍ය කටයුතු ටිකක් කියනවා ඒ කටයුතු ඒ විදිහටම වීමයි පැවිද්ද කියන්නේ විවරණ වීමට ඊළඟට සංකේතාත්මකව වෙනස් වීමට මෙන්න මේවට තමයි වස්ත්‍ර වෙනස් වීම. ඒක නිසා පැවිද්දේ දැන් ඔයාලට දැන් හොඳටම හිතලා බලන්න මේ නම් ගොත්ව තාම කියවෙනවනේ. ගිහි නම් ගොත්ව. එතකොට බලන්න ඒක පවා හුරු වෙන්න අපිට කොච්චර කාලයක් යනවද කියලා. ටික කාලයක් යනවනේ ඒ ටික පවා හුරු වෙන්න. එතකොට ඒ ටික හුරු වෙන්න ටික කාලයක් යනවනම් අපට ඇඟින්ම පැවිද්දට යන්න කොච්චර කාලයක් යාවි. ඒකට ටික කාලයක් යනවා. ඒ නිසා අර දැන් එදා උපන් දරුවා අම්මගේ තුරුලේ හැරෙන්න එදා උපන් දරුවට ඉන්න පුළුවන් කමක් තියෙනවද? ඉන්න පුළුවන් කමක් නැහැ. එදා උපන් දරුවට ඉන්න පුළුවන් අම්මගේ තුරුලේ විතරයි. හතුරින් ඉන්න පුළුවන් කමක් තියෙනවා. අඬන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ වගේ ශාසනයේ දැන් එදා උපන් තරුවා දන්නේ නැහැ ලෝකේ ජීවත් වෙන විදිහ. ශාසනයේ උපන් කෙනෙක් කියන කොටත් ඒත් එහෙමමයි. ඒත් අර ශාසනය ජීවත් වෙන්න ඕන විදිහ දන්නේ නැහැ. ඒකයි අපි හැම දෙයක්ම ටික ටික ටික ටික පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මම ඔයාලා එක තැන්වල එක් කරන් යනවා ඊළඟට හැම දෙයක්ම කියලා දෙනවා ඊළඟට ඔයාලට උපකාර කරන්න පොඩි හාමුදුරුවෝ ඉන්නවා එතකොට මේ හැම දෙයක්ම එක බලනකොට ඔයාලට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වෙන්න ඉඩක් වෙන්නේ නැහැ හරියට විවෘත වෙනවා ප්‍රධාන කාරණාව විවෘත භාවයයි කීකර භාවය. උදුම්බරක සිනාසුරේ තියෙන. අර තියෙන විවෘතයි විවෘත භාවය හර කපට මානසිකම කීකරුකම ප්‍රඥාවන්තකම තව එකක් තියෙනවා කරේ. ඔන්න ඔය කරුණු ටික තියෙනවා නම් එයාලා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරනවා. ඒ නිසා ඔයාලා ප්‍රධාන වශයෙන් ගුරු කරන්නේ කීකරුකමයි විවෘත භාවය තියාගන්න එකයි. ඔයාලට ආවේනික රහසක් තියෙන්න බෑ. ඔයාලට ආවේනික අදහසක් තියෙන්න බෑ. එහෙම වුණාට පස්සේ තමයි මේක හදාගන්න බැරි වෙන්නේ. දැන් සත්‍යවාදීව නම් ජීවිතයේ තියෙන්නේ තමන්ට කෙලෙස් එක්ක ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් විමුක්ත වෙනවා. ඔය කාරණා නිතර හුරු කරන්න. ඔය කරුණ ටික නිතර හුරු කරොත් කවදාවත් පැවිද්ද වරදින්නේ නැහැ. පැවිද්ද කියන්නේ සුන්දර දෙයක්. පැවිද්ද කියන්නේ ඵල සහිත දෙයක්. ශ්‍රමණ ඵල තියෙනවා පැවිද්දේ. අද පැවිදි ශ්‍රමණ ඵල අත්දකින්න බැරි වෙලා තියෙන්නේ. පැවිද්දේ අදාළ විදියට කටයුතු කරන නිසා. පැවිද්දේ අදාළ විදියට කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ශ්‍රමණ ඵල තියෙනවා. ඒකයි මම ඔයාලා පැවිදි වෙන දවසෙත් පැහැදිලි කරා. ඒක මගෙන් අදත් එක්කෙනෙක් ඇහුවා. ගිහි අපට පැවිදි කියලා ඒක. උඹ බෑනේ මේ කියලා. ඒ කියන්නේ ධර්මයක් තේරුම් අරගෙන ධර්මයට යොමු වෙමින් නිවැරදි ධර්මය, පිළිතුරු ධර්මය. පැවිද්දත් එක්ක ගුණවත් භාවයෙන් ආචාර්යවදීකට දැන් ගිහි කෙනෙකුට ආචාර්ය කල්යාණ මිත්‍රයෙක් උපකාරයක් විතරනේ ගිහි කෙනෙකුට තියෙන්නේ. ඒකත් සජීවී නෑනේ දිගටම. දැන් ඔයාලට කල්යාණ මිත්‍රයා කියන එකට වඩා ආචාර්යා කියන කාරණාවේ සජීවවක් වෙනවා. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? අර කල්යාණ මිත්‍ර අනුගත භාවය කියන එක ආචාර්ය අනුගත භාවයෙන් අපි බලෙන් කරනවා. දැන් ඒකත් වෙනකොට ධර්මයක් දෙනකොට එතකොට එන ditthya duppata viddha නොවි ඉන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ධර්මයේ නිරවුල් කරගන්න ප්‍රඥාව යම් යම් අඩුවෙට පුළුවන්. දැන් අපි නරක සමහර වෙලාවට යම් කාරණාවක් කියනකොට ඒක අඩුපාඩුවක් වෙන්න දෙනවා. එතකොට අපි හැම වෙලෙම පදක්කෙනක් ගාන පදකුණු කරලා ධර්ම කාරණාවක අඩුපාඩුවක් නම් තියෙන්නේ ඒක පිළිගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම වර්ධින්නේ නැහැ. හොඳයි මොනවාරි අහන්න තියෙනවද අහන්න. මෙහෙමයි. ඒක තමයි හරිම ක්‍රමී. ඒ කියන්නේ ඩාගරියන් යෝගයේ නමුත් දැන් අපිට ඒකට තේරෙන්නනේ මේක කියලා තියෙන්නේ සක්මනයි ඉඳගෙන භාවනා කරන එකයි. ඒ නම් ඒකට තියෙන්න ඕනේ හොඳ සමාධිය. නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් වෛද්‍ය විද්‍යාවනම් පැය 6ක් පැය 6ක් මේ ඒක අපේ කායික අපහසුතාවය දුරු කරගන්න අපිට තියෙනවා. මේ මේක මේකේ සූත්‍රය වෙන්නම කාරණාවේ තියෙනවා සක්මනයි ඉඳගෙන භාවනා. එතකොට ඕක අපට හුරු වෙලා තියෙනවා තමයි. සමාධි. එතකොට කායික වෙහෙස අඩුයි. එතකොට අර නිකන් පොඩි වෙහෙසක් කායික තියෙන එකට ඒ ටික ඇති. ඉතින් ඒ නිසා දැන් අපි මේ සමාධියක් නැත්තම් අඩු මම වලට කියන කියන්නේ නමයා මාට නිදා ගන්න ගියා නම් හතරමාර හතර හතරමාර වෙනකොට ඒ ඒ වෙලාව තියාගත්තා නම් ඇති. එතකොට මේ සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව අනුව ඒ ප්‍රමාණය ගැලපෙනවා. ඒක සාහසන අනිත් කාරණා අපිට පුළුවන් විදිහට අපි විද්‍ය සංවරයයි බෝධනේ මාත්‍රේ අපි අපිට පුළුවන් විදිහට කරන්න උත්සාහ කරනවා වලටත් එහෙම කරන්න සම්පූර්ණයෙන්ම යන්න එපා. ඒ කියන්නේ මේ ටයිම් එක ඉතර හොල් කරගන්න ඕනේ. 9:00යි 9:00ට නිදා ගන්න කියන්නේ 10:00 නිින්ද යනවා. ඊළඟට මේ 4:00ට අවදි වෙනවා. 4:00 4:00 ඔන්න ඕක හුරු කරගත්තා නම් එතකොට ඒක දවසම ඒක හුරු කරගත්තම අරක හුරු කරගන්න අමාරු වෙන්නේ. දැන් අරක හුරු කරගන්න දැන් කියලා හරියන්නේ නැහැ. ඒ නිසා අර අර ටයිම් එක අපි මේ හුරු කරගත්තා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඇත්තටම ප්‍රවිද්ද කියනකොට අර දැන් ඔය ඉස්සරුණක් කියන්නේ පස්සපත්‍රි ගවන්න නිදාගන්න එපා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අරුණ අරුණ නැගෙන්න කලින් අපි අවදි වෙලා තියෙනවා. එතකොට අරුණ නැගෙන්නේ පහයි කාල වගේදී අරුණ නැගෙනවා. පහයි කාලේ පහම ආරෙනකොට. එහෙනම් අපි හතරම ආට ඉතර අවදි වෙන්න හුරු වෙන්න ඕනේ. අඩුම හතරම ආට. ඒකවත් ටිකක් අමාරුයි මූලික හුරු කරගන්න. ඒක හරියන්නේ අපි කලින් නිදාගත්තා. අපි කලින් නිදාගත්තේ නැත්නම් අන්න පාන්දර අවදි වෙන්නේ නැහැ. අතන මම හිතපස්සේ කන්නකොලේ ඒ මොකක්ද දැන් ඒක මොකක්ද කියන්නේ එවිටේ හිතලා වාසය කරන්න සතුටක් තියෙනවා කියන්නේ ඒකට කෙනෙක් ඉන්නවා ওই කර්ම තුනේ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් කියන එක නැතිව කෙනෙක් ඉන්නත් පුළුවන් අනිත් එක තියෙන්න පුළුවන් ඒක කෙනෙක්ගේ භෝජනේ මාතන්තරය කියන එක නැති වෙනවා ඒකට ජාග්‍රය ඔබ නැතිව පුළුවන් එන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් එතකොට ඒ අපිට මේ කෙනෙකුට අඩුපාඩු වශයෙන් එකක් ඇත්තේ නැහැ. එතකොට දැන් විවිධ ආරක්ෂණ කරනවාද කිවිහිනා වලටින් තොර පිළිමින් තියෙන. එතකොට දැන් සතුටෙන් ඉස්සලා වාසය කරන්න ඕන නම් ඉන්ද්‍රිය අසංවරයක් ඉඳලා කෙනෙකුට සතුටෙන් ඉස්සලා වාසය කරන කාරණා අපි පිළිපින්ම ඊ යුතුයිද නැත්නම් ඊට අමතරව වෙන කටයුත්තක් අලුත වැඩිච්ච කෙනෙක් නම් ඒ කටයුත්ත ඒකේ පරිබාහිර වෙනස් කටයුත්තක් කියදෙනවා. ඒක තමයි මම කිව්වේ මේ වත් පිළිවෙත් කරනවා කියන කාරණාව එක ගත්තට පස්සේ සතුටයි ඒ අපි මොන හරි වැඩ පිළිලක් කරනකොට ඒ කාරණාවක් ලබන සතුටයි අන්න ඒක එක ගත්තහම අපට අලුත් විශේෂයෙන් අලුතම හන වුණාට පස්සේ ඒ කෙනෙකුට තියෙන්න ඕන. ඒවා තියෙනවා නම් අර ඒ කියන්නේ මේ මේ කරුණ හැදෙනවා ටික ටික. කියන්නේ දැන් අපි බලෙන් මේ කාරණා හදාගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අර මම අර කිව්වේ මේ රටකට පූර්තු කරගෙන කරනවා කියන වැඩේ අන්නේ කාරණා වෙනවා. ඒ නිසා අපි ක්‍රමානුකූලව ඒ කරුණු ටික දැන් අපි උදේ පාන්දර වන්දනාවට හැවිදිලා ඊළඟට හවස වන්දනා කරලා මේ වත් පිළිවෙත් ටික කරලා දානශාලාවල ටික ඔක්කොම කරලා ඊළඟ ඊළඟට ආචාර්ය වල වැඩ ටික කරලා තමන්ගේ ආරණ්‍ය වැඩ ටික කරලා අතපතු ගාලා ඒ වගේ වැඩ ටික කරගෙන යනකොට තව ඉතුරු ඉතුරු වෙන වෙලාවදී ධර්මයේ කරගෙන සත්‍යයන් අපි වත් කරනවා සත්‍යයන් කරලා දැන් මේ මේ කරන වැඩ ටික හරි සතුටින් කරනවා නම් කරන වැඩ ටික ඒ කෙනාගේ ඒ සතුට ඒ ප්‍රමුදිත භාවය ඒකෙන් හේතු වෙනවා අර අනිත් කාට හරි කියන්නේ ඒ නිසා මේ ඒ කරුණු ටික අපි සතුටින් කරන්නට ඕනේ මෙතන සායන ගාන පිළිසිදුමක් සක්කාතනිය වාසය කියන එක එතකොට අනගුරු වගේ ඒක අනිත් කාරණා වලින් එකපාරට පිරිසුදු භ්‍රමචර්ය වෙනවා කියලා ගන්න නෑ. ඒකෙන් නෑ සුරු කිරීමක් එක්ක ඒකට සමාන්තරව වෙදෙන්න යොමු වෙන්නට ඕන. දැන් සමහර වෙලාවට බාහිර වැඩ කටයුතු එක එක්කෙනාට කියලා හතුරු දේවල් වෙන්න පුළුවන්. ඒක අපි හුරු කරගන්න හතුරු වෙන දේ කාරණාව. සමහර බාහිර දැන් ඇත්තටම පොදුවේ අපට හසුරු වෙන කන්න ගොඩක් තියෙනවානේ. දැන් ඇත්තට ගන්න දැන් අපි හිතමුකෝ මෙහෙම මේ මේ ආරණ්‍ය දානශාලාවට ආවට පස්සේ මෙතන ඉඳුල් ටිකයි. අතන ගිලම්පසවල ලොකු කෝප්පකින් කෑල් කෝප්පි චුට්ට කෝප්පේ. ඊළඟ තවතනක ගත්ත පොතකුයි. ඊළඟ තවතනක මොන හරි ඉඳුල් කොහොම තිබ්බොත් එහෙනම් අපිට දකිනකොටම අප්‍රියයිනේ. එතකොට ඔය විරුද්ධ භාවයම අපි දකිනකොට අපිට සිත පිරිසිදු වෙනවනේ කාරණා. අන්න ඒ කාරණා අපි තුල ටික ටික ඉතින් දැන් ඒ කාරණා අපි දැන් ටිකටම කරනවනේ. දැන් ආරන් සමහර තැන්වලට ගියාට පස්සේ පිරිසිදු නැහැනේ. අරුම තැනකට වැසිකිළිකටත් යන්නේ මම ඊයේ කියුවේ. දැන් ඔයාලා ගිහි වැසිකිළි වලට යන්නේ නැහැ. ගිහි වැසිකිළි යන්නේ නැහැ කියලා ආයෙ ගිහි කෙනෙකුට ඒ වැසිකිළි වලට යන්න බැරි සත්‍යයකට පත් වෙන්න බෑ කියලා. ඒකට ආරණ්‍යයක් කරනකොට එන ගිහි කෙනාට වැසිකිළි අයිති නැහැ නේ. වැසිකිළි අයිති ආරණ්‍ය අපට. අපි ඒකට නොගියට අපි අපට උදව් කරන මේ මේ කියන්නේ හොඳ මහත්යෙක් වෙනවා කියලා කවුරුහරි. අර අපිසුදු එකට යන්න කියන්න පුළුවන්. දැන් එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ එවැනි කෙනෙකුටත් යන්න කියන්නේ. අර ඒ වැසිකිලි පිරිසුදු තියාගන්න. ඒ නිසා දැන් මම ගොඩක් කලින් ගාති කිව්වා. දැන් මොන දැන් මම ඕක අලුතින් මතක කරේ. මේ විශ්වැසිකිලි පවිත්‍ර කරගන්න එක ඊළඟට ඒක වතුර පුරවන එක. දැන් කලින් වතුර පිරෙව්වා අපි යනකොට දැන් ඊළඟට අපි තම කෙනෙක් අලුතින් කෙනෙක් ඇවිදilla කවුරු හරි කෙනෙක් වැසිකිලි කරන එක වතුර නෑ. ඒකේ ඒ නිසා ඒව අපි මේ බලන්න ඕනේ කලින් කරපු විදිහටම. ඊළඟට වතුර බලන එක ආරන්න. ඒ හැම එකක්ම අපිට ඒ කියන්නේ ඇත්තටම මේ ජීවත් වෙන්න මේ දැන් අපි බලන්නේ මිනිසුන්ගේ බාහිරට කටයුතු කරන්නේ නැහැනේ. නමුත් අපේ කටයුතු ටිකෙන් අපේ දවස ගෙවෙනවානේ. අපේ දවස හරි සතුටින් ගත කරන්න පුළුවන්. කිසිදු විදිහකින් තනියම කල්මරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ ජීවිතේ හරි ප්‍රියයි. දැන් මම ඇත්තටම මේ ඔයාලට කියන්නම්කෝ මම පොඩි හමුදු වර්ණනා කරනවා නෙමෙයි. නමුත් ඇත්ත කියන්නේ දැන් මේ දැන් ඔයාලා මෙහි එන්න කලින් මම විතරක් මම විතරක් ඉන්නවා නම් මට මෙච්චර දේ නඩත්තු කරන්න බෑ. දැන් ඔයාලා දැකලා ඉතින් පොඩි හමුදුර ගොඩාක් දුරට මේ ඉතරත් එහෙමයි දැනුත් එහෙමයි පල්ලෙහා මේ අස්පස් කරගෙන මේ වග කරගෙන ඉන්නවනේ කියන්නේ පල්ලෙහා මිදගෙන දේශනාවක් අහනවා ඒ දේ කරනවා අර දැන් කුටියට ගිහිල්ලා කල් මරනවා කියන කාරණාවට වඩා තමන් ගාව ඉතාවක් තිබ්බොත් යනවා නැත්නම් අර දේශනාවක් අහන්නේ ඔය කටයුතු කරනවා. එතකොට දැන් අර තනියම පොඩි හඳුරු විතරක් ඉද්දි, මායි පොඩි හඳුරු විතරක් ඉද්දි ආරන්නේ සම්පූර්ණ මේ රටතර පොඩි හඳුරනවා. දැන් ඒකෙන් මම කියන්නේ ඔයාලට ආසාන කරලා ඉන්න එහෙමනේ මම කිව්වේ. නැත්නම් ඊටඟට ඒක ගන්නවා. හරි මම දානසාරවට කරා ඉන්නම් කියලා. නැත්නම් ඒක ගන්නවා. ඒක නෙමෙයි ගන්න කිව්වේ. මම කිව්වේ අපිට දැන් අපිට මේ දැන් ඔන්න මේ මේ මම දැක්ක ඊ කවදාද කියන්නේ ආපගම වැදගත්. අන්න ඒවා දකින්න ඕන කාරණා. ඒ කියන්නේ අපි අවට සුද්ධ කරගන්නවා කියන කාරණාව මට එහෙම සතුටක් හිතෙනවා. ඊ ආවා දවස් ගාණක් ඉඳලා මහන්සි. දැන් එහෙම කියලා නැතුව වටපිටාව සුද්ධ කරගන්න අතපතු ගන්න. ඒ දැන් ඒ වලදී දැන් බලන්න මේ පාර මෙහෙදම මෙහෙදම කොච්චර අතු ගන්න තියෙනවද කියලා. අපට චිත්ත පීඩාවක් එනවා නම් හිතට අපහසුයක් වෙනවා නම් කම්මැලිකමක් දැනෙනවා නම් කුණු තියෙන්න ඕනේ අතු ගන්න. ඒක හොඳට තේරුම් ගන්න. කුණු තියෙන්න ඕන අතු ගන්න. අතු ගන්න පුළුවන්. ඊළඟට දැන් මගේ කුටිය වටේ හැමදාම අතු ගන්න පුළුවන්. කට්ටියන්ට බෙදලා හැමදාම කුටිය වටේ පාර ටික ඒ ටික ඔක්කොම අතු ගන්න පුළුවන්. මම කුටිය ඇතුළ සුද්ධ කරන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රධාන කරේ ඒ ඒ අවට ඕන තරම් දේවල් තියෙනවා කරන්නේ. අන්න ඒ දේවල් ඇත්තටම අපි අර ඒ වගේ දේවල් හුරු වෙන්න ඕන. දැන් ඔයාලා විශාල දැන් අපිට මෙච්චර ගොඩනැගිලි තිබ්බේ නෑනේ. ඒ දවස්වල තිබ්බේ දානශාලා විතරයි. අදම ඔය භාවනා ශාලාව ඔයාලා ඉන්න කුටි ටිකවත් ඔවවත් තිබ්බේ නැහැ. දැන් ඔයාලට පුළුවන් පදානගරයට ගිහිල්ලා පදානගරේ සුද්ධ බුද්ධ කරගෙන නැත්නම් ඒ වගේ මේ අපි නිතර පාවිච්චි කරනකොත් එහෙම දැන් ගමන ගමන් යනකොට එහෙම ජරා වාස වෙනවා. මොකද එලිමහරණේ කොට සත්තු යනවා. එතකොට ඒක කියලා සුද්ධ බුද්ධ කරලා ඒක ඉන්න පුළුවන්. ඒකේ දේශනා මොකද ඒක හරි ප්‍රියශීලී බවත් එක්ක දේශනා අහන්න ධර්මය අහන්න. ඒවා විතර කරන්න පුළුවන්. ඊළඟට ඔය මේ බෝධියවට මේ බෝධියවට අපි කිව්ත් අපි පාරගස් කරමු කියලා අදහසක් ආවා ඒක අපි කරමු. බෝධියවට ලස්සනට ඔකට මේ ඉස්සර වැඩි දාලා තිබෙන්නේ. ලස්සනට වටේ සුද්ධ කරලා. ඔය තම සාමාන්‍යනේ. ලස්සනට වටේ සුද්ධ කරලා අතවල සුද්ධ කරලා ඉතින් යන්න පුළුවන් වෙන්න පාර හදාගෙන අපි ගිහිල්ලා ඉල්ලේ පාර හදාගමු. එතකොට එහෙම එතකොට ඕන තරම් දේවල් තියෙනවා කරන්න. දැන් හවස් හවස් යාම මම ඉස්සර නම් මේ මට මතකයි පොඩි හාමුදුරුවෝ පැවිදිලත් නැහැ. ඔය මේ ගල්තලාවට ඇවිල්ලා හවස් කාලේ පහේ වගේ ඉඳලා ගල්තලාවේ ඉන්න පොඩි හවස් මම කතා කර කර ඉතින් පොඩි ආහාරයක් උතන හදලා තිබ්බා. කතා කර කර ඉන්න හවස් කාලේ. කවුරුවක්වත් නෑ. ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ පොතක් බලන්න සජ්ජායනා කරන්න. අයියෝ දැන් අපි හිතමු දැන් කුටි සජ්ජායනා කරන්න අමාරු අනික් අයට බාධායි. එතකොට ඔය වගේ ගල්තලාවට ගිහිල්ලා, පදානගරයට ගිහිල්ලා කොරට සජ්ජායනා කරනකොට ගොඩාක් ජාති හුරු වෙන දේවල් තියෙනවා. ඊළඟට තවත් කාරණාවක්. කවුරුත් නැති කුටි තියෙනවා. ඒව සුද්ධ කරන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට ඕක දකින්නෙත් නැහැ. අපි ඊළඟට කවුරු හරි ආව ගමන් තමයි දකාණී එක සුද්ධ කරන්න හදන්නේ. කවුරු නැති කුටියක් සාමාන්‍ය දවස් කිහිපට හැරයක් කරේ කියලා සුද්ධ බුද්ධ කරලා සපතු ගාලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරනකොට අර දවස නිකම්ම අර ගෙවෙනවා සහ ප්‍රියශීලී බවක් වෙනවා ආරණ ලස්සන වෙනවා. ඒ හැම දෙයක්ම සිද්ධ වෙනවා. මොකක් හරි දවසකට මේ කරන්න වැඩක් තියෙන්නේ නැහැ. තියෙනවා. තමයි වැඩි. මම ඉස්සරගෙනම කිව්වා මේ මම හිතන්නේ මේ පියදස්සී අතදස්සී දෙන මුලින් ආපු දවස් ඉඳලම කිව්වා අත හැමදාම හුරු වෙන්න ඕනේ උදේවරු වැඩක් කරන්න කියලා. හැමදාම හුරු වෙන්න ඕනේ මොන හරි වැඩක් උදේවරු කරන්න. මොකද උදේවරු දානෙත් වළඳලා ඊළඟට කම්පා කරලා තියෙනවා. අය විහිසලා මොන හරි වැඩක් උදේවරු කරන්න හුරු වෙන්න ඕනේ කියලා. එතකොට අර දවස හරි ප්‍රබෝධමත් මේ කර්ම තුනේ සමාධි සංවරය සහ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය ඇතුළෙම කොටසක් විදිහට භෝජනය මත්සන්තාව කියන එක ඒක අපිට දැනෙන්න වෙන දෙයක් නේ ඒකත් එක්ක ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් සිත සමාධිමත් වෙනවා සංඥා විද්‍යාව ඒක හරි ඉන්ද්‍රිය සංවරය කියනවා නම් ඔය ටික වෙනවා අනිවාර්යයෙන් මොකද జాగරි යන්නේ වගේ දිව සම්බන්ධලා ඒක ඉන්දිය සංවරය. එතකොට ඇත්තම ඉන්දිය සංවරය කියනවා නම් හරි ප්‍රේස් ජීවිතේ. ඔක්කොම ටික වෙනවා. ඉතින් සංකේත අර ඉන්දිය සංවරයේ විස්තරය තියෙන්නේ අස්යෙන් රූප දකලා අනිත්‍ය අනිත්‍ය ගන්න එපා කියලා නැත්නම් ගන්නවත් එක්ක මේ ගන්නෑ කියලා ගන්නෑ කියන්නේ ඒකේ මම කියන්නේ යථාර්ථවාදීව දින සේකයට කියන්නේ මේ හික්මන ක්‍රමයේ මේ තියෙන්නේ දැන් අසබ්බස් උඩ ගැටුත් මෙතන පෙන්වන්නේ ආසව ප්‍රහාණය වෙනවා කියන්නේ. ඒකට හික්මන ක්‍රමයේ තියෙන්නේ. නමුත් අපි මේකෙදී හුරු වෙන්නට ඕන එකක් අපට හුරු වෙන්න පුළුවන් විමසන එක. ඒකලයක් අමාරු එකපාරටම. නමුත් අපි ගොරෝසු මට්ටමින්ම මේ හුරු වෙන්නට ඕන දැන් විශේෂයෙන් කාමයේ කියන පැත්ත එක්ක යන ගතිය තියෙනවානේ. අන්න ඒක දුෂ්ප්‍රහාණය කරන්න. ඒකත් එක්ක යන කාරණාව. ඊළඟට අපි හුරු වෙන්නට ඕනේ හිතට එන කරුණු තියෙනවානේ. අන්න ඒකත් එක්ක නොවන කතිය. ඉංග්‍රීසි වල ආයේ ටික ටික අන්න ඒ කාරණා ගොරෝසු හුරු කරගත්තොත් අපට අර හරි පහසුවක් තියෙනවා. කියන්නේ දැන් මේ හදන්නේ ශාසනයේ කියන්නේ ඇත්තම ගත්තොත් නිවන් මඟ යථාර්ථවාදීන් පැවිද්දාට. ගිහියාට නෙමෙයි. මේ ඒකේ ෆවුන්ඩේෂන් එක හරියට හදාගත්තේ නැත්නම් එහෙම ගොඩනගිල්ල ගොඩනගන්න බැහැ. සමහර සමහර දැන් අපි ගුරුතුමෝ මට්ටමින් මේ වැඩකටයුතු ආරම්භ කළ අනුස්වාස කරනවා ඒකෙන් අපි දාන ගන්නකොට එහෙම අර ඒ මේ ආහාර කෘත්‍යයට අනුව නොමෙතේ නෝනේ නොමෙතනවා කියන්නේ ඒ ධර්මයේ සත්‍යකුත් එතෙන්ද මේ ඉස්සල්ලාම අපි ගොඩාක්ම ටික ටික හොඳයි මම අර කිව්ව විදිහට අනිත්‍ය මානසිකාරයක් හරි පොඩි පොඩි දේවල් අපි හුරු කරගන්න සමහරවිට ගොඩාක්මතු කරන්න එකපාරට යන්න ගියාම අපේ හිත එපා වෙන්න පුළුවන්. ඒ නිසා සියුම් මානසිකාරයක් කරකවන්නේ. දැන් අපි ඕක ගොඩාක් අපි මූලිකව හිතනවා නම් මෙහෙම. ඔය අමද්දසිට එක සැරයක් අවවාද කරා මට ඇහුණා අපට රසයට ගිජු වෙන කාරණා තියෙනවා. දැන් අපට අසනීපයක් වුණාම අපට පිරියලයක් බලවන්න ඕනේ. ඒක එකක්. රසයට ගිජු වෙලා අපි ගන්න දේවල් තියෙනවානේ. අන්න ඒ ඒ අවස්ථාවකදී ටිකක් අපිට ප්‍රණීත දෙයක් තියෙනවා කියලා අපි කැමති දෙයක්. අන්න ඒක ටිකක් දාගෙන හුරු වෙන එක. අන්න ඒ වගේ දේවල් අපි තවත් දේවල් තියෙනවනේ. ඒ වගේ දේවල් හුරු වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ අපි අර මේ මේ බඩ පුරව ගන්න තු ඉන්නවා කියන එක නෙමෙයි. ඒ අපිට කෙලෙසේ ආපු බව දැනෙන නිසා. ඒ වගේ අවස්ථාවේදී කෙලෙසේට පහරක් දුන්නට කමන්නේ. දානෙන් ගත්තා ගොඩක් කියලා සමහර බැලුත් කියන්නේ යකටකින් දැන් කැවිලි කියනවා මම දද්දි ගොඩක් ඒවල ඇත්තටම කයට අවශ්‍ය නැති දේවල් මේ තියෙන්නේ ඒ අපි මේවා පුළුවන් තරම් ගන්න තියෙන නැත්නම් නමුත් අපිට අර එහෙම අපි යම් කිසි කාමයක් කියනවා තමයි එතෙන්දී අපි කැමති දෙයක් ගන්න අයිස්ක්‍රීම් හරි මොනවාරි කියලා ගන්න කරන්නේ ඒ වගේ අපි බලෙන් නොගලන ඉන්නවද ප්‍රාසනත් එක ක්‍රමානුකූලව කරන්න. ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපට ඇත්තටම අපි හරියට බැලුවොත් අපට අපි හිත වැදුනොත් එහෙම අපට පුළුවන් ඒකේ ගිජුව නැතුව පාවිච්චි කරන්න. ඒකේ ගිජුකම නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ දැන් අපි ගත්තොත් ඒවා හොය හොයා අපි ඒ කාරණාවට යන්නේ. ඔන්න ඕක තමයි දුරු කරගන්න කොට කොහොමද කරන්න ඕනේ. එහෙම ඇතුළත් එහෙම මොකද වෙන්නේ? අපි සමාල්ලාවට වෙනම ක්‍රමයකින් අපි කියන්නේ දැන් දැන් මෙයා කවුද මට මතක නෑ හුවෙනා ධර්මයේ හිතමේ ධර්මයේ නුවණින් ඉමසනවා කියන එක. එතකොට ඔන්න ඔතෙන්ද යන්න පොඩි අවුලක් වෙනවා නැත්තම්. ඒ කියන්නේ ධර්මයේ ඉමසන්න තියෙන්නේ ඒකට යමු වෙන තියෙන ප්‍රණීත දේ ලැබෙන සම්මදිනේ. මම කිව්වේ දුක ප්‍රකටව දැනෙන තරමේ තමයි දුක පිළිබඳව හොයන්න පුළුවන්. ප්‍රණීත දෙයක් බව අපට දැනෙති දැනෙන අපට ඒ කාරණාවෙන් හොඳට හිතන්න පුළුවන්. නැත්නම් අපිට වෙන්නේ මොකද අර මේ ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන මේ අන්ධයටයි බිහිරටයි ඉන්ද්‍රිය සංවරය කියන පැත්තට අපි යනවා. ඒ කියන්නේ ප්‍රණීත දේ නොවලඳා සිටීම තුලින් අපේ කෙලෙස් එන්නේ කියන කාරණාවට යනවා. මම කලින් ලස්සන කරුණකින් පැහැදිලි කළා කේක් කෑල්ලකට ආසාවක් ඇති වෙලා කේක් කෑල්ල විසික් කිරීමෙන් කොහෙද කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. එතකොට ඒකට යථාර්ථවාදී වෙන්න ඕනේ. දැන් මම අර කිව්වේ ගොරෝසු කෙලෙස්යට සමහර වෙලාවට පහරක් දෙන එක. එහෙම නැතුව අපි ප්‍රණීත දේ එන තැනදී ප්‍රණීත දේ ප්‍රතික්ෂේප කරොත් එහෙම එතනදී අපට එතන යථාර්ථ දකින්න බැරි වෙනවා. අපි වෙන ක්‍රමයකට හුරුලා තියෙනවා. අපට මම කියන්නේ මම මේ කිව්වේ පෙරේතකම කියන එක. ඒ කියන්නේ අන්නේ වගේ දෙයක් දැන්නකොට අපි ඒක නොගැනෙන එක සාධාරණයි. ප්‍රත්‍ය පැත්තෙන් ඒකත් හරි. නැත්නම් අර ප්‍රණීත කාරණාවක අපිට ඇත්ත දකින්න යන්න බැරි වෙනවා ඊට පස්සේ. ඒකවල ප්‍රණීතව කටුව තියෙන ඕනම දෙයක් එක්ක මමත්වයේ දැඩි වෙයිස්ම තියෙනවා. දෙකෙන්ම දැඩිවිස්ම තියෙනවා. අර ඔයාලගේ මට්ටමින් අර මූලිකව සමහර සමහර දැන් අපි හිතමුකෝ ඇත්තටම ගත්තොත් පුංචි බබාලා කියන කෝණය ගත්තහම හරි ඒ කියන්නේ ප්‍රියසීවි දෙයට ආසයිනේ. අපට මේක ක්‍රමානුකූලව ඇහෙන අවවාදය සහ පැවිදි පරිණත වීම සහ ධර්මයේ දියුණු වීම. ඔන්න ඔය ටිකෙන් ඒ කාරණාවෙන් ඉදු වෙන්න තමයි. එහෙම නොවුනොත් එහෙම අර සමාජයේ තියෙන දුෂ්කර ප්‍රතිපදාව කියන කාරණාවට ඇතුළත් වෙනවා. සරලම කාරණාව තමයි අපි තෝක මෙහෙම ප්‍රණීත දෙයක් දැක්කා කියලා. අපට පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් නම් ඒකත් අන්න. කියන්නේ සිවුම් මන දැනෙන්න. කියන්නේ ලොකුවට නෙමෙයි අපට පුළුවන් නම් පොඩ්ඩක් විතර කමන්නේ ඒකත් අනිත්‍යයි. අපේ සිවුම් මානසිකාරය. දැකීමත් අනිත්‍යයි. හත දැනීමත් අනිත්‍යයි. ඊළඟට ඒක කනකොට බඩ කිරීමත් අනිත්‍යයි. ඔය වගේ සිවුම් මානසිකාරයක් කරන්න පුළුවන් නම් අර චුට්ටි අපි පහරක් දෙනවා. අපි අපි යම් කිසි මට්ටමකට හිතලා තියලා නිසා. සමහරවිට මේ අපි ආනේ විලාසෙට දැන් විලාගෙන අපි කියන දේන ආහාර ගන්නවා කියන මේකත් එක්ක ප්‍රණීත වෙන එකක් නෙවෙයි වෙනවා ගන්න කියන එකත් එක්ක ආහාර බෙදා ගන්නවා බෙදාගෙන අපිට සංසිඳින් මම කියන්නේ හැන්දෑන් කොටස් මට කියන දේ කියන අදහසත් එක්ක අපිට තව ටිකක් අපිට බෙදාගන්න පුළුවන් සංසිඳින් ඔව් දැන් මේක උතගෙන නෙවෙයි ගන්න. ඒ අර්ථයට ගන්න පුළුවන්. කිසි වෙලාවක දාණය අඩුවෙන් ගන්නවා කියන කාරණාවට යන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලගේ කියන්නේ මේක හුරු වෙනවා කියන කාරණාදී අපට අවශ්‍යතාවය එක්ක දාණය ගන්න ඕනේ. නැතුව මේ පොඩ්ඩක් අරගෙන ලෙඩ කරගන්න හොඳ නැහැ. ඊළඟට විඳවන්න වෙනවා. දැන් තියෙනවා නවන්ත වේදනා නෝපාලිස් ඒක ඒක නැති වෙනවනේ. මොකද ඒක නව වේදනා උපදිනවා ආහාර ගැනීම. අරකට මට ඉන්නේ ඒ කාරණාව කයි කියන්න ගන්න අවශ්‍ය නැහැ. ලැබුණා. ලැබුණා අන්න හරි. ආහාරය ඒ වෙලාවේ ඒ වෙලාවට දැන් අපි සරලව ගත්තොත් අපේ අපේ ආරණ්‍ය සිස්ටම් එක ගත්තොත් අපිට පින්න පාතේ හම්බෙන්නේ. ඔන්න මස්මාළු පැත්ත, ඒ කියන්නේ ප්‍රණීත පැති කියන එක අඩුයි. අපි දානි හදන කොටත් සාමාන්‍ය මෙහෙ තියෙන දෙයක් හදන්නේ. එතනත් අඩුයි. කලාතුරකින් දානයක් ගෙනවත් ඔන්න කියන දානි තියෙනවා. එහෙම නැතුව ගත්තොත් අපේ ගොඩාක් අඩුයි. ඉතින් ඒ නිසා ඇත්තටම දැන් අපිට මෙහෙම හිතනොත් දැන් ඔයාලා කවුරු හරි මට කිව්වොත් එහෙම සයනස අපි දානි හදනකොට මේ දවස් දෙකකට තුනකට හැරයක් හරි පස් මාළු මොන හරි ගෙනල්ලා නැත්නම් මේ වගේ දේවල් හදමු. අන්න එතකොට තියෙනවා ටිකක් මේ අර පෙරේතකම කියන කාරණා. දැන් එහෙම මොකක්වත් නැහැ. එතකොට ගොරෝසු මට්ටමින් අපට කෙලෙසේ ප්‍රහාණය කරන්න ඔන්න අන්නේ වගේ තැනකට ඇතුළු වෙන්න ඕන. කෙලෙසක් නැහැ. දැන් සම්මතනේ අපිට සිතාන අස කරන්න සතුට උපදින දෙයක් කොහොමද ඒ සතුට උපදින දේ හරියට නැතිවීම කියන කාරණාවෙන් ආහාරයෙන් පැත්තට යන්න බර වෙනවා ශරීරෙට. ඔව්. අවශ්‍ය පැත්තක් වර්ධනය වෙන්න පුළුවන් අර ප්‍රමාණයෙන් ඉක්මවා යන එකක්. අපිට දැන් වෙන සතුටක් තියෙනවා නම් පැවිදි විදිහට කලනවා කියන එක ඒක පැවිද්ද කියන කාරණාව හරියට එනකොට පැවිද්දට කුට්ටිය කරන්න හිත සම්පූර්ණ කරනවා ඒක ඒ කාරණාව ආහාර ගන්න කුට්ටිය. සාමාන්‍යයෙන් ටිකක් විලාගෙන වඩා මාවන් මේ කැලරි පරිදු වලින් ඉතිරි වෙනවා. මේ මදාකට දෙන්න පුළුවන්. අය පැහැදිලිස එක. නෙමෙයි සමහර වෙලාවට සමහර කර්ම තියෙනවා ලෙඩටත් එක්ක පරිස්සම් වෙන්න යුතු විදිහමක් තියෙනවා. ඊළඟට සමහර කාරණා තියෙනවා මේ අපේ ගිජුකමත් එක්ක වෙනස් වෙන විදිහ තියෙනවා. ඒක අපි අපේ ස්වභාවය එක්ක බලන්න ඕනේ තීරණය කරලා. මම හරි පුදුම කියන්නේ මේ මගේ ප්‍රණීත පැත්තේ ඉන්නේ අනිත් අය ප්‍රණීත පැත්තේ කෝස් ඊළඟට ඔයගේ දේවල් තමයි ප්‍රණීතව තියෙන්නේ. නෙමෙයි චිකන්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඒවා නිකන් මට අප්‍රණීත. ඇත්තටම සාමාන්‍ය ප්‍රණීතයි කියනවා හැම එකම වගේ සත්‍ය නැති වෙනසක් සාමාන්‍ය විදිහට ගත්තාම එහෙනම් හොඳ දේවල් නේ ඔයගොල්ලෝ ප්‍රණීත නැත්තේ. ඒ ඒ ඒ කාලේ මම අර කලින් කිව්වේ දැන් ප්‍රණීත කියන්නේ රසකාරකනේ ඒ කාලේ ප්‍රණීත කියන කාරණාව තියෙන්නෙම ස්වභාවයෙන්ම උපදිච්ච කාරණාව ප්‍රණීත බවනේ එතකොට මේ කිරි විතෙල් මේ පැණි උකහරු ඔය තමයි ප්‍රණීත දැන් ගත්තාම විතෙල් කිරි මේ පැණි උකහරු කියන එකට වඩා ප්‍රණීතයි fried rice, kuttu. කැමති කැමති අකමැති කැමති කියලා එනකොට අපිට ඒ සංඥාව කාලෙත් එක්ක හැදුවා සනස අකමැති කියන එකට කියනවා හිතන ඒක හැමදාම අයිස්ක්‍රීම් වෙනවා එනවා එනවා ආප් වෙනවා